මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ গিදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දී ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි. ආජීවෂ්ඨංග ශීලයේ සමාදන් වෙන්න සූදානම්. নমස්කාරය කියන්නේ.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 ဒုတိယံ पे สังฆัง शरणं गच्छामि တတိယံ पे ဘုဒ္ဓံ शरणं गच्छामि တတိယံ पे ဓမ္မံ शरणं गच्छामि တတိယံ पे สังฆัง शरणं गच्छामि සරණ ගමනං සම්පූර්ණං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි ඉසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි පරුසාවාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡා ජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් ආජීවට්ඨමක සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදීන සම්පාදේ තම්මං සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොඛදම්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 තේයන්ති අච්චුතං ඨානං යත්ථ ගන්්වාන සෝචරේති සදහවත් පින්නතුනි කළගුණ සැලකීම ශ්‍රේෂ්ඨ සත්පුරුෂ ගුණයක් කළගුණ නොසලකන පුද්ගලයා සමාජයේ හැඳින්වෙන්නේ අසත්පුරුෂයෙක් දුෂ්ටයෙක් හැටියටයි කෘතඥතාව ලෝකේ ඊටාම දුර්ලභ ගුණයක් බව බුදු පියාණන් වහන්සේ වදාලා ඒ වගේම ඒ දුර්ලභ ගුණය තමන් වහන්සේගේ ජීවිතය තුලින් නොප්නං වලා මූර්තිමත් කරන්නට බොහොම අවස්ථාවල බුදු පියාණන් වහන්සේ ඒ අවස්ථා යොදාගත්තා මූර්තිමත් කරලා ලෝකයට පෙන්눔 කරන්න. දැන් අපි මේ මාතෘකා කළ ගාථාවට අදාළ නිදාන කතාවත් ඒ වගේ අවස්ථාවක්. බුදු පියාණන් වහන්සේ සාකේත නුවර සමීපයේ අංජන වනයේ වැඩ වාසය කරන කාලයේ එක දවසක්දා සංඝයා වහන්සේලා පිරිවරාගෙන නගරයට පිණ්ඩපාතේ වඩිනවා. ඒ වඩින වෙලාවේදී නගරයෙන් පිටතට එන මහලු බමුණෙක් බුදු පියාණන් වහන්සේ දැකලා වැඳ වැටිලා බිම වැටිලා පිටිපතුල් තදින් අල්ලගෙන ඇයි පුතේ මෙච්චර කාලයක් මේ අපි දකින්නවත් ආවේ නැත්තේ දරුවෝ දූ දරුවෝ වුණාම අම්මලා තාත්තලාට සලකන්න එපාද දැන් ඉතින් මං දැක්කා කෝ අම්මා තාම දැක්කේ නෑ එන්න එන්න අම්මා මත් දකින්න කියලා මේ බුදු පියාණන් වහන්සේ කඳවාගෙන ඒ තමන්ගේ ගෙදරට එක්කගෙන ගියා සංඝයා වහන්සේලාත් ඒක වැඩියා. එතකොට බුදු පියාණන් වහන්සේ ආසනයේ වැඩ හිටියට පස්සේ ඒ බැමිණියත් ඇවිල්ලා වැඳලා කෝ පුතාලා ඉතින් අම්මලා තාත්තලා වයස්ගත වුණාම රැක බලා ගන්න එපා. ඇයි මෙච්චර කාලයක් අපි දකින්න ආවේ නැත්තේ? කොහෙ ගිහින් හිටියද? කියලා ඊළඟට තමන්ගේ දරුවන්ට දූ දරුවන්ටත් කතා කරනවා පුතාලා එන්න මෙන්න අයියා ඇවිත් ඉන්නවා වඳින්න කියලා. ඒ දරුවොත් ඇවිල්ලා වැඳා ඊළඟට මේ බ්‍රාහ්මණයා බුදු පියාණන් වහන්සේට ආරාධනා කරනවා හැමදාම මගේ නිවසේට ඇවිල්ලා පින්ඩපාතේ වඳන්න කියලා. බුදු පියාණන් වහන්සේ එනවා වදාලා බුදවරු එහෙම එක තැනකටම වඩින්නේ නැත. එහෙනම් ස්වාමීනි මේ දාණයට ආරාධනා කරන්න එන අය අපේ ගෙදරටත් යොමු කරන්න කියලා ඉල්ලීමක් කළා බුදු පියාණන් වහන්සේ ඒකට එකඟව ඊට පස්සේ බුද්ධ ප්‍රමුඛ සංඝයා වහන්සේලාට ආරාධනා සඳහා එන හැම දිනාටම කියනවා අන්න අසුවල් බ්‍රාහ්මණයාගේ ගෙදරටත් ගිහින් කියන්න කියලා. එහෙම දැන්නුවාට පස්සේ හෙට දවසට දාණය තියනවා කියලා කිව්වහම බමුණා බුදු පියාණන් වහන්සේ ගැන විශේෂණ සැලකලා ආහාර පාන සූදානම් කරගෙන එනවා ඒ දාන බලට වෙනම විශේෂ ආරාධනාවක් නැති හැම අවස්ථාවකම බුදු පියාණන් වහන්සේ මේ බමුණගේ ගෙදරට වැඩම කළා. ඉතින් ওই විදිහට දන් පින් කරමින් භාවනා කරමින් මේ බ්‍රාහමණ යුවල මේ මහලු බ්‍රාහ්මණයත් ගමිනියත් අනාගාමී තත්වයේ දක්වාම මාර්ගඵල ලැබුවා. මේ අතරේ සංඝයා වහන්සේලා කතා කරනවා මේ බ්‍රාහ්මණය දන්නව නේද බුදු පියාණන් වහන්සේගේ පියාණන් සුද්ධෝදන රජුරුව බවත් මහා මායා මිස මව් බවත්. ඇයි මෙහෙම මේ විදිහට තමන්ගේ පුතා කියලා ආමන්ත්‍රණය කළේ බුදු පියාණන් වහන්සේ මේ සංඝයා වහන්සේලා අතර මේ කතාව ඇහලා කුමක්ද මහණෙනි කතා කරන්නේ කියලා සොයලා ඊළඟට ප්‍රකාශ කළා මහණෙනි මේ බමුණු යුවල තමන්ගේ පුතාටම තමයි පුතා කියලා කියන්නේ කියලා අතීත ප්‍රවෘත්ති ප්‍රකාශ කළා මේ බ්‍රාහ්මණයා නොකඩවා ಜಾති 100ක්ම මගේ පියාණන් වෙලා හිටියා නොකඩවා ಜಾති 500ක්ම මගේ පියාණන් වෙලා හිටියා ඊළඟට ඒ වගේම තවත් ಜಾති 500ක් සුළු පියා එහෙම නැත්නම් බාප්පා වෙලා හිටියා තවත් ಜಾති 500ක් ලොකු තාත්තා එහෙම නැත්නම් මහප්පා වෙලා හිටියා ඊළඟට මේ බැමිණියත් ಜಾති 500ක් නොකඩවා මගේ මව් වෙලා හිටියා තවත් ಜಾති 500ක් පුංචි අම්මා වෙලා තවත් ಜಾති 500ක් ලොකු අම්මා වෙලා ඔය විදිහට ඒ ඥාතිත්වය නිසායි මෙන්න මේ විදිහට හැසිරෙන්න කියලා ඒ සංඝයා වහන්සේලාට ප්‍රකාශ කළා. තවත් ගාථා දෙකකින් වදාලා මේක පිළිබඳව තිබෙන ධර්මතාව යම් කෙනෙකු තුල විශේෂ අල්මක් ඇති වෙනවා නම් ප්‍රසාදයක් ඇති වෙනවා නම් කලින් නොදුටු පුද්ගලයා පිළිබඳව පවා විශ්වාස කිරීමෙහි වරදක් නැත. මොකද ධර්මතාවය හැටියට ප්‍රකාශ කරනවා පුබ්බේව sannivaseන පච්චුප්පන්න හිතේනවා එවං තං ජායතේ පේමං uppalangව යතෝදකේ කියලා කලින් එක්ව වාසය කිරීමෙන් හෝ පසුව ඇති වූ ඇල්මක් නිසා හෝ ජලෙහි මානිල් මලක් ඇති වෙන්න වගේ ප්‍රේමය ඇල්ම ඇති වෙනවා කියලා ඒ විදිහේ ධර්මතාවක් සාංශාරික වශයෙන් සම්බන්ධය නිසා ඇති වෙනවා කියලා බුදු පියාණන් වහන්සේ වදාලා ඊළඟට ඒ විදිහට තුන් මාසයක් විතර ගත කරනකොට මේ දෙන්න රහත් වුණා අන්තිමට රහත් වෙලා පිරිණිවන් පෑවා මේ එකටම පිරිණිවන් පෑව නිසා මේ මිනිසෙයින් එකතු වෙලා බොහොම ගෞරවයෙන් මේ බුදු පියාණන් වහන්සේගේ මව්පියන් කියන ඒ හැඟීමත් ඇතිව එකටම අරගෙන ගියා ආදාහනය කරන්න ඊළඟට එතන විශේෂත්වයේ තියන්නේ ඒ ආදාහනය කරන තැනට බුදු පියාණනුත් සංඝයා වහන්සේලා සමග වැඩියා. වැඩලා ඒ ළඟ ශාලාවක වැඩ හිටියා. වැඩ සිටින අවස්ථාවේ ඒ ගමේ ඒ අසරේ මිනිස්සුන් ඇවිල්ලා අර සාමාන්‍යයෙන් අවමගුල අවස්ථාවක ශෝක ප්‍රකාශ කරන්න වගේ බුදු පියාණන් වහන්සේ අස්වසනවා ස්වාමීනි මේ මව්පියන් නැති වුණා කියලා කනගාටු වෙන්න එපා කියලා ඒ විදිහට අස්වසන අස්වැසූ බවත් සඳහන් වෙනවා. ඉතින් ඒ අවස්ථාවේ බුදු පියාණන් වහන්සේ ජීවිතයේ අනිත්‍යතාව මහලු වයස ඊළඟට මරණය ඒ නිසා ලෝකේ අතහැරීමට යාමට සිදුවන බව ඒ විදිහේ කාරණා නොඇල්ම මේ සියල්ල අතහැරීමට සිදුවන සිදුවීම නිසා අප තුල නොඇල්ම ඇති කරගත යුතු බව කියන ඒ කාරණා පෙන්눔 කරමින් මරණ අවස්ථාවට ගැලපෙන ගාථා 10කින් යුක්ත එක්තරා සූත්‍ර දේශනාවක් ඒ අවස්ථාවේ කළා ජරා සූත්‍රය නමින් ඔය සුත්ත නිපාත කියන මේ ධර්ම ග්‍රන්ථෙහිම සඳහන් වෙනවා. ඉතින් ඊළඟට ඒ සියල්ල හිම වුණාට පස්සේ සංඝයා වහන්සේලා අතර ඒත් කතාවක් ඇති වෙනවා මේ බ්‍රාහ්මණ යුවල කොහෙද උපන්නේ කියලා. අන්න එතකොට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මේ වගේ මුනිවරු ට නැවත උත්පත්තියක් දක්වන්නට බෑ කියලා ඒ කාරණේ ප්‍රකාශ කිරීමිනුයි අපි අර කරමිනුයි අපි අර මුලින් මාතුකා කළ ධාතහා ධර්මයේ වදාළේ අහිංසකා යේමුනයෝ නිච්ඡං කායේන සංගුතා තේ යන්ති අච්චුතං ඨාණං යත්ථ ගන්්වා නසෝචරේ නිතරම කයින් සංවර වූ අහිංසක මුනිවරු යම් තැනකට ගොස් ශෝක නොකරද්ද අන්න එබඳු වූ ගිලිහි නොයන අන්දමේ ස්ථාවර තැනකට ගිලිහි නොයන අන්දමේ තැනකටපත් වෙත්. ඒ කියන්නේ නිවනටපත් වෙත් කියන එකයි එතනින් අදහස් කරන්නේ. අචුතං ඨාණං කියලා එතන දක්වලා තිබෙන්නේ. චුත නොවන තැන, ගිලිහි නොයන තැන හැටියට හඳුන්වලා තියෙන නිවන. කියලා ඒ ගාථා ධර්මයේ බුදු පියාණන් වහන්සේ වදාලා. ඒකට කථාන්තරය දිහා බලනකොට මේ පින්නතුන්ට සමහර විට පුදුම හිතෙන්න පුළුවන්. මේ මේ කතාවෙත් එක්තරා අහිංසක අව්‍යාජ බවක් තිබෙනවා. මේ බ්‍රාහ්මණින්ගේ හැසිරීමත් ඒ අනුව බුදු පියාණන් වහන්සේ ඒකට දක්වූ ප්‍රතිචාරයක්. ඉතින් මේ තුලින් අපි ප්‍රධාන වශයෙන්ම ගන්න ඕනේ බුදු පියාණන් වහන්සේ තුල තිබුණු ඒ අර මෞපිය උපස්ථානය පිළිබඳ එහෙම නැත්නම් කෘතඥතාව පිළිබඳ ගුණයයි ශ්‍රේෂ්ඨ ගුණයයි අර බමුණත් බැමිණියත් අර විදියට Tamanට පුත්‍ර නාමයෙන් ආමන්ත්‍රණය කරනකොට බුදු පියාණන් වහන්සේ නෑ නෑ මගේ පියා මෙහෙමයි සුද්ධෝදන රජුරෝ කියලා එහෙම කිව්වේ නෑ. ඒ අවස්ථාවේ ඒ අයගේ පුත්‍ර ස්නේහයට ගැළපෙන ආකාරයට මහා කරුණාවෙන් එක ඉවසා වදාලා ඇත්ත වශයෙන්ම මේ පින්නතුන් ඔය දන්නවා ಜಾති ස්මරණ ඥානීය කියන එක වශී නිද්‍රාවටපත් කරලා ඇතැම් අය ඒව මතු කරලා ගන්නවා වශී නිද්‍රාවෙන් ඒ අතීත ස්මරණයන් මතු වුනහම හරියට අතීත ජීවිත විදියටම ඒ අය ක්‍රියා කරනවා දකින්න ලැබෙනවා දැන් මෙතන අපිට හිතා ගන්න තියෙන්නේ මේ බමුණත් බැමිණියත් ඇත්ත වශයෙන්ම බුදු පියාණන් වහන්සේගේ දර්ශනයෙන්ම වශී වෙන්න ඇති. ඒ දීර්ඝ පුත්‍ර ස්නේහ නිසා ඒ වෙලාවට පොඩි අමතක වීමකින් වගේ මහ පොයි නමුත් එතන අහිංසක අව්‍යාජ බවක් තිබෙන ඒ හැසිරීම තුල. තමන්ගේම දරුව හැටියට මගේ සලකලා ආමන්ත්‍රණය කළේ ඒ සියල්ලක් බුදු පියාණන් වහන්සේ මහා කරුණාවෙන් ඉවසා වදාළ වගේම ඒවා ඒ ඒ තුලින් ඊළඟට මෞපිය උපස්ථානය කිරීමේ අවස්ථාවත් මතු කරගත්තා. දැන් පින්නතුනි මෞපිය උපස්ථානය කියලා කියනකොට අපි සාමාන්‍යයෙන් හිතන්නේ මෞපියන්ට අත් පහමීවර කරමින් ආහාර පාන ගිලම් බෙහෙත් හේතාදිය සපයමින් වතාවත් කරමින් වැඳුම් පිදුම් කරමින් මේ කරන උපස්ථානයයි අපි මෞපිය උපස්ථානය හැටියට සැලකන්නේ. නමුත් බුදු පියාණන් වහන්සේ එක් අවස්ථාවක සංඝයා වහන්සේලාට වදාරලා තිබෙනවා ඊටත් වඩා ඉහළ මට්ටමේ මෞපිය උපස්ථානයක්. ඒ සූත්‍ර දේශනාවේ මෙන්න මෙහිම සඳහන් වෙනවා මහණෙනි ලෝකයේ දෙන්නෙකුට කළගුණ සලකලා නිම කරන්නට බෑ. කවුද? මවටත් පියටත් පියාටත්. අවුරුදු 100ක් ජීවත් වෙන යම්කිසි පුත්‍රයෙක් තමන්ගේ දෙමව්පියන්ට කළගුණ සැලකීම කියන ඒ උපස්ථානය කරන්න බලාපොරොත්තු වෙන මව්පියන් දෙදෙනා ඒ ඊ타මත්ම ජරා ජීර්ණ වූ මව්පිය දෙදෙනා දෙවුරේ ඉඳු හිටුවාගෙන ඉඳුවාගෙන ඒ අයගේ මල මුත්‍ර සුද්ධ කරමින් අවුරුදු 100ක් සියලුම වතාවත් කරමින් අඟවිලීම් ආදියේ උපස්ථාන කරමින් අවුරුදු 100ක් අරගෙන ගියත් ඒත් බෑ මව්පියන් කළ දෙයට ප්‍රතිපකාර කළා නිම කරන්න. ඒ විදිහට බුදු පියාණන් වහන්සේ පළමුවෙන් ප්‍රකාශ කරනවා ඊළඟට ප්‍රකාශ කරනවා මහණෙනි යම්කිසි පුත්‍රයෙක් Tamanගේ මවත් පියාත් මේ සත්‍රුවණින් පිරුණු මහ පොළවේ අධිපතිකමට චක්‍රවර්ති රාජ්‍යයට ඒපත් කළා. එහෙම නැත්නම් ඒ ගොඩවටම අධිපති රජකමටපත් කළාත් ඒත් බෑට සෑහෙන පමණ මව්පියන්ට ඒ ණය ගෙවන්න. මොකද ඒකට හේතුව මව්පියෝ කියන්නේ දූ දරුවන්ට දූ දරුවන් ඇති දැඩි කළ ලෝකීය දක්වාලන ඒ විදිහේ උතුම් සේවයක් කරපු උදව්වක් කරපු කොටසක්. ඊළඟට ඊළඟට බුදු පියාණන් වහන්සේ අවසාන වාශයෙන් ප්‍රකාශ කරනවා නමුත් මහණෙනි යම් කිසි පුත්‍රයෙක් ශ්‍රද්ධාව නැති Tamanගේ මව්පියන් ශ්‍රද්ධා සම්පත්තියෙහි පිහිටුවනවා නම් ශීල සම්පත්තිය නැති මව්පියන් ශීල සම්පත්තියෙහි පිහිටුවනවා නම් ත්‍යාග සම්පත්තිය නැති මව්පියන් ත්‍යාග එහෙම නැත්නම් මසුරු මව්පියන් ත්‍යාග සම්පත්තියෙහි පිහිටුවනවා නම් ප්‍රඥාව නැති මව්පියන් ප්‍රඥා සම්පත්තියෙහි පිහිටුවනවා නම් අන්නේ පුත්‍රයා මව්පියන්ට කළ ගුණ සැලකුවා පමණක් නොවේ සෑහෙන පමණ කළගුණ සැලකුවා පමණක් නොවේ පමණටත් වඩා කළගුණ සැලකුවා වෙනවා කියලා ඒ විදිහට බුදු පියාණන් වහන්සේ වදාලා. එතකොට අන්නේ ඒ මෞපිය උපස්ථානය පිළිබඳ ශ්‍රේෂ්ඨ සංකල්පය අනුව බලනකොට බුදු පියාණන් වහන්සේ කළෙත් ඒකයි. අර තුන් මාසයක් ඒ වෙනුවෙන්ම වෙන් වෙලා ඒ බ්‍රාහ්මණයාගේ විශේෂ ඉල්ලීම් වලට ඉඩ සැලසමින් සෑහෙන පමණ ඒ දාණයෙන් අර දැන් අර කිව්වා වගේ සද්ධාවෙන් වැඩෙන්න ඉඩ සැලසුවා. ශ්‍රද්ධාවෙන් ඊළඟට ඒ වගේම ශීල සම්පත්තිය අපිට හිතා ගන්න පුළුවන් ත්‍යාග සම්පත්තිය පරිත්‍යාග කරන්න ඉඩ සැලසුවා අවසාන වශයෙන් ධර්ම දේශනා වශයෙන් ප්‍රඥා සම්පත්තියක් මතු කරලා දීලා අන්තිමට ගිහිගේ ඉඳගෙනම රහත් කළා ඒ දෙදෙනා අර සුද්ධෝදන රජුණන් හා සම්බන්ධ කතාන්තරය වගේ අපිට දැන් සමහර විට සැක හිතෙනවා අපි හිතා ගන්න ඕන සාංශාරික වශයෙන් බෝධිසත්ව කෙනෙක් ඇති දැඩි කිරීම කියන එකම විශාල මහා පාරමී පිරෙන පින්කමක් බව හිතා ගන්න පුළුවන් විශේෂ පුද්ගලයන්. මේ ජීවිතයේ බමුණු යුලක් හැටියට හිටියට මහා පුණ්‍යස්කන්ධයක් තිබුණු නිසා තමයි බුදු පියාණන් වහන්සේ අර විදියට මෝපියන්ට තුන් මාසයක් ඇතුළත මාර්ගඵල සාමාන්‍ය මාර්ගඵල පමණක් නෙවෙයි අන්තිමට රහත් තත්වය දක්වාම ගෙනියා. ඉතින් අපට මේ මෞපිය උපස්ථානය ගැන හිතන කොටත් ඒ බුදු පියාණන් වහන්සේ දුන්න ආදර්ශය ඊටාත්ම වටිනවා. දැන් මේ කාලේ නම් දැන් බුදු බුදු අපි කිව්වා බුදුරජාණන් වහන්සේ අවස්ථාවේ අර වඳින පුදන අවස්ථාවේ කිව්වේ නෑ ඔයගොල්ලෝ නෙවෙයි මගේ මෞපියෝ කියලා. නමුත් මේ කාලේ සමහර විට සත්‍ය ප්‍රවෘත්ති අපට අසන්ට ලැබෙනවා. සමහර මව්පියන් බොහොම වියපැහැදම් කරලා දුකසේ තමන්ගේ දරුවෙකු ඇති දැඩි කරනවා උගන්නලා නිරතර දක්වාම ඒ දිනුව සලසා දෙනවා. නමුත් ඒ පුත්‍රයා සමහර විට ලොකු කාර්යාලයක ලොකු පුටුවක ඉන්න අවස්ථාවේ තමන්ගේ පියාණන් පැමිණියාම ඒ තමන්ගේ මිත්‍රයන්ට හඳුන්වලා දෙන්නේ මේ ගමේ ගොඩේ කවුරු හරි මියන් අඳුනන මිනිහෙක් කියලා. අන්න ඒ විදිහට තමන්ගේ මව්පියන් හඳුන්වා දීමට පවා මැලි වෙනවා. ඒක නිසා තමයි බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළේ කතඤ්ඤෝ කතවේදී පුද්ගලෝ දුර්ලභ ලෝකස්මින් කියලා ලෝකයේ කෘතඥතාවයේ කතඤ්ඤෝ කතවේදී කියන වචන දෙකක්ම බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. කතඤ්ඤෝ කියන්නේ කළගුණ දත්, කළගුණ දන්නවා. කත කතවේදී කියලා කියන්නේ කළගුණ සලකනවා. කළගුණ ඒ කියන්නේ දැන් තමහරුන්ට කළගුණ අමතක වෙනවා ඉක්මනින්ම. යම් කිසි කෙනෙක් Tamanට උදව්වක් කළ බව පවා අමතක වෙනවා. තවත් කෙනෙක් ඒක මතකයි නමුත් ඒක ප්‍රකාශ කරන්න කැමති නෑ. ඒකට ප්‍රතිඋපකාර කරන්න කැමති නෑ. ඒකට යොමු වෙන්නේ නෑ. දැන් කතඤ්ඤුකත වේදී කියන ඒ ගුණ දෙකම තිකෙනා තමයි ලෝකයේ දුර්ලභ ඒ වගේම ශ්‍රේෂ්ඨ කෙනෙක්. ඉතින් බුදු පියාණන් වහන්සේ මෙතෙන්දි කළෙත් ඒකයි තමන්ට කළ උදව්වත් සංඝයා වහන්සේලාට ප්‍රකාශ කළ ඒ සංසාරික ජීවිතයේ තමන්ට මව්පියන් වෙලා සිටි බව. ඉතින් ඊළඟට ඒකට ගැළපෙන ආකාරයට ඉහළම උපස්ථානීය බුදු පියාණන් වහන්සේ මෙතන කළ බව පෙන්වනවා අපට. එයින් අපට මේ බුද්ධ චරිතයෙන්ම වටිනා ආදර්ශයක් මේ කථාන්තරය තුලින් ලැබෙනවා. ඊළඟට ඒ වගේම තමයි දැන් මේ අවමංගල අවස්ථාවේ බුදු පියාණන් වහන්සේ දේශනා කළ ඒ සූත්‍ර දේශනාවත් ඇත්ත වශයෙන් ගාථා වලින් ඒක සඳහන් වෙන්නේ. ඒ ගාථාවත් හරියටම අවමංගල අවස්ථාවකට සුසු අන්දමේ ඒකට ගැළපෙන වෘත්තයකින් තාලයකින්ම ගෙතුණු මහ පුදුම විදියේ ගාථා පෙළක් ගැඹුරු අර්ථ ඇති අද පවා සංඝයා වහන්සේලා අවමංගල අවස්ථාවල් වල මේ සූත්‍රයේ ඇතම් ගාථා උපකාර කරගන්නවා. දැන් මේ ගාථා පෙළ අරඹෙන්නේ ඒ ගාථාව තුලින් මේ හිතා ගන්න පුළුවන් දැන් සමහර විට ඔය මං අවමංගල අවස්ථාවල් වල සිංගාරම් හඬක් වගේ යම්කිසි ශෝකී වෘත්තයක් හිත ඒ පැත්තට නැඹුරු වෙන විදියක් ඒ ගාථාවේ තිබෙනවා අප්පං වත ජීවිතං ඉදං ඕරං වස්ස සතාපි ජීවති යෝඛෝපි අතිච්ච ජීවති අතකෝසෝ ජරසාපි නීයති කියලා ඒ විදිහට දක්වනවා අප්පං වත ජීවිතං ඉදං මේ ජීවිතය ඊටාත්ම අල්පයි බොහොම කෙටි කාලයක් පවතින දෙයක් සුළු දෙයක් ඕරං වස්ස සතා පිමීයති අවුරුදු 100කටත් අඩු කාලයකදී කෙනෙක් මිය යනවා යෝ චේපි අතිච්ච ජීවති යම් කිසි කෙනෙක් ඊට වැඩියෙන් කාලයක් ඊට වැඩි කාලයක් සිටිනවා නම් අවුරුදු 100කට වැඩි කාලයක් සිටිනවා නම් අතකෝසෝ ජරසා පිමීයති ඒතනත්ත කොහොම හරි ජරාව නිසා මහලු වයස නිසා හෝ මැරෙනවා ඉතින් ඒ වගේම මේ ගාථාවල සාමාන්‍ය අර්ථ වශයෙන් කියතොත් ඒ ගාථාවල ගැබ් වෙන අදහස් සමූහය බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා ඒකම මේ ලෝකයේ සත්වයා මමයි මාගේ කියාගත්තු වස්තුන් නිසා ශෝකයට පැමිණෙනවා. ඒ වගේම තමන් කියලා අල්ලගත්තු එකක්වත් ඒවා නිත්‍ය නැහැ. ඒවා අන්තිමේදී මරණය අවස්ථාවේදී අතහැරලා යන්න සිද්ධ වෙනවා. ඒවායේ ස්වභාවය ඇතහැරීමමයි. ඒවායේ අතහැරෙන්න වෙන ස්වභාවයයි. ඊළඟට ඒ වගේම දක්වනවා යම්කිසි මිනිසියෙක් නිින්දෙන් පිබිදුනාට පස්සේ හීනෙන් දුටු කෙනෙකුන් නැවත හමු වෙන්නේ දකින්න ලැබෙනවා වගේ මිය පරලොව ගිය පුද්ගලයා Tamanට දකින්න ලැබෙන්නේ නැත. ඒ වගේම දැන් අපට අසන්ට දකින්න ලැබෙන නම් වලින් හැඳින්වෙන අය මිය ගියාට පස්සේ අන්තිම නාම මාත්‍රයේ පමණයි ඉතුරු. ඔන්න ඔය తත්වය නිසා මේ ලෝකයා යම් කිසි දෙයක් මම යමාගේ කියලා එහෙම ඇති කර හැඟීමක් ඇති කරගත්තොත් ඒ තැනැත්තාට මසුරුකම ඒ වගේම ශෝක වැළපීම ආදියට මුහුණ දෙන්න සිද්ධ වෙනවා මරණය නිසා. අන්න ඒක නිසා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා ලෝකයේ ප්‍රිය අප්‍රිය කියන මේ දෙකම නැතිව ප්‍රිය කෙනෙකු ප්‍රිය හැටියටවත් අප්‍රිය හැටියටවත් සලකන්නේ නැතුව උපේක්ෂාවට සිත ගෙන්න කියලා. අන්නේ తත්වය ඒ ගාථා පෙර ඉවර වෙන්නේ නිවනට හිත යොමු කළා. ඒකට ඊ타මත්ම අලංකාර උපමාවකින් බුදු පියාණන් වහන්සේ දක්වනවා. සාමාන්‍යයෙන් ඔය පියුමේ උපමාව තමයි බුදු පියාණන් වහන්සේ මේ නොඇල්ම පිළිබඳව දක්වන්නේ. උදබින්දු යථාපි පොක්ඛරේ පදුමේ වාරි යථාන ලිප්පති එවං මුනි නෝපලිප්පති අදං දිඨ සුතම් මුතේසුවා නෙළුම් පෙත්තක වතුර බින්දුවක් වැටුනහම ඒක ඇලෙන්නේ නැහැ ඒක පෙරලලා යනවා මිසක් ඒ වගේම නෙළුම් කොලේත් වතුර රඳන්නේ නැහැ. අන්න ඒ ගුණය ඒ ස්වභාවයටම දුටු ඇසු දුටු හැම දෙයක් පිළිබඳව නොයල්මැති කරගන්නේ. ඒ කියලා ඒ විදිහට බුදු පියාණන් වහන්සේ විරාගී ජීවිතයේ අවසාන කෙලවර අරහත්ත්වයට දක්වාම මේ දේශනාව තුලින් අරගෙන ගියා. අන්න එතකොට ඒ ජරා සූත්‍රය තුලින් එතන තිබෙනවා අවමංගල මරණ සතියට දියුණු කරගන්න වටිනා කාරණා රාශියක්. මරණ සතිය කියලා කියන්නේ මරණය අපි කවුරුත් මරණය සිහිපත් කරනවා. මරණය සිහිපත් කිරීම තුලින් අපි බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? මේ ජීවිතයේ තුල අපි අල්ලගෙන සිටින හැම දෙයක් පිළිබඳව ඇති දැඩි ඇල්ම කවදා හෝ මේක අතහරින්න වෙනවා කියන හැඟීම තුලින් ඒ ඇල්ම ඒ දැඩි බන්ධනය ඒක ලිහිල් කරගන්න උත්සාහ කරනවා. ඒක ලිහිල් වෙනවා. ටික නිතර මතක් වෙනවා නම් අපි මේව කවදා හරි අතහැරලා යනවා කියලා. අන්න ඒකයි මේ ගාථා වලින් විශේෂයෙන් බුදු පියාණන් වහන්සේ මතු කරලා දෙන්නේ. එතකොට අර කතාවේ කියවුණ අර සාමාන්‍ය මිනිසෙයින් දැන් සාමාන්‍යයෙන් අපි අවමඟුල් තැනකට ගියාම සිරිත් වශයෙන් මේ ඥාතීන්ට තමන්ගේ ශෝකය ප්‍රකාශ කරනවා. ඒ වගේ අතීත චාරිත්‍ර නිසා වෙන්නේ නැති මිනිසුනුත් අර බුදු පියාණන් වහන්සේ ළඟට ඇවිල්ලා හිතන්නේ නැති සමාවිත බුදු පියාණන් වහන්සේ මව්පියන් මිය ගිය නිසා ශෝකයටපත් වෙලා වෙන්නේ නැති මේ ආවේ කියලා. නමුත් මෙතන මේ බුදු පියාණන් වහන්සේ දෙන්නට වැඩම කළේ වෙන එකකට නෙවෙයි වෙන පන්සු කූලයක් බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි බුදු පියාණන් වහන්සේ එකාතකින් අර මෞපිය උපස්ථානයේ අවසාන කොටස වගේන් චාරිත්‍රයක් හැටියට තවත් පැත්තකින් බලනකොට ගිහිව රහත් වීම කියන ඒ ශ්‍රේෂ්ඨ ඊටමත් දුර්ලභ සිද්ධියට ගරු කිරීමක් වශයෙන් ධර්ම කරුත්වයෙන් තවත් පැත්තකින් බලනකොට අර ඒක හොඳ අවස්ථාවක් කරගත්තා ඒ ලෝකයාට එතන රැස් වුණු සංඝයා වහන්සේලාටත් ඒ ගිහියන්ටත් හැම දිනාටම මරණ සතියට උපකාර වෙන සියල්ල අතහැරීමේ වටිනාකම පෙන්눔 කරන ගිහි ජීවිතය පිළිබඳව ඇලුම් බැඳුම් කඩලා නෙක්ඛම්මයට සිත යොමු කරන විදිහේ ධර්ම දේශනාවක් කරන අවස්ථාවක් හැටියට බුදු පියාණන් වහන්සේ යොදාගත්තා බුදු පියාණන් වහන්සේ කරන කියන හැම දෙයක් තුළම අපි ගැඹුරක් දකින්න ඕනේ ඒ තරම් මහ පුදුමයි බුදු පියාණන් වහන්සේගේ ක්‍රියාකලාපයේ බුද්ධ චරිතය තුලින් අපිට හැම එහෙම් පිටින්ම සම්පූර්ණ ආදර්ශයක් වෙන්නේ ඒකයි. ඒක හැම පැත්තක්ම අපි අපි හිතලා බලන්න ඕනේ. එහෙම නැත්නම් අපිට ඒක පේන්නේ නැහැ. සාමාන්‍ය සිද්ධියක් හැටියටයි පේනින්නේ. බුදු පියාණන් වහන්සේ මෙහෙම ආවමඟුල් ගෙදරකට ගියේ මොකටද කියලා. නමුත් මෙතන මහා ගැඹුරක් තිබෙනවා. ඉතින් ඒ ගාථා පෙළේ ගැඹුර වගේම තමයි දැන් අපි විශේෂයෙන් සඳහන් කළා මේ ගාථාවේ තිබෙන අදහස අහිංසකායේ මුනයෝ නිච්ඡං කායේන සංඋතා තේයන්ති අච්චුතං ඨාණං යත්ථ ගන්්වා නසෝචරේ කියලා දැන් මෙතන මේ නිවන ගැනයි කියවෙන්නේ. අච්යුතං ඨාණං කියලා කියන්නේ මොකක්ද? දැන් සාමාන්‍යයෙන් අපි හිතන්නේ නිවන කියන එක යම්කිසි ලෝකයක් යම්කිසි තැනක් හැටියට දැන් මෙතනක් තැනක් හැටියට දැක්ුවට මොකද මෙතන මේ කියන මේක ගැඹුරින් තේරුම් ගත යුතුයි. චුත නොවන තැන චුත නොවන තැන කියලා කියන්නේ චුත වීම කියන අදහසත් එක්කම එන එකක් තමයි යම්කිසි ග්‍රහණයක් අල්ලා ගැනීමක් ඇති තැනක තමයි චුත වෙන්නේ. එතකොට ග්‍රහණයක් නැති තැනක චුත වීමක් නැහැ, ගිලිහියාමක් නැහැ. නිවන පිළිබඳව දක්වන්නේ බුදු පියාණන් වහන්සේ එක් අවස්ථාවක දක්වනවා පැතිරෙන ගින්නක් වගේ මේ සංසාර පැවැත්ම ලැබු ගින්නක් පැතිරෙනා වගේ එක් අවස්ථාවක බුදු පියාණන් වහන්සේ දකින්න පැමිණියා වච්චකොත්ත කියලා පරිබ්‍රාජකයෙක් ඒ පරිබ්‍රාජකයා බුදු පියාණන් වහන්සේට ප්‍රකාශ කරනවා කුතුහල ශාලා නමින් ඒ කාලේ පැවැත්වුණු යම්කිසි සම්මන්ත්‍රණ ශාලාව වගේ තැනැත්තක ඇති වුණු සාකච්ඡාවක් ඒ එකතු වෙන පරිබ්‍රාජකයන් කියලා කියන ඒ කාලේ සත්‍ය ගවේෂී පිරිසේ තැන ගියා. ඒ අය එකතු වෙලා සාකච්ඡා කරනවා. දැන් ඒ කාලේ බොහොම නම් දරාපු ශාස්ත්‍රවරුන් හැටියට හිටිය ඔය පූර්ණ කස්සප මක්ඛලි ගෝසාල නිගණ්ඨනාත පුත් ආදීන් ගේ ධර්මයේ සාමාන්‍ය ශ්‍රාවකයා මිය ගියාම උපන් තැන ඒ ශාස්ත්‍රවරුන් එක හෙලා ප්‍රකාශ කරනවා. ඊළඟට ඔව් හෝ නෑ හෝ ආදී වශයෙන් යම්කිසි ස්ථිර ප්‍රකාශනයක් උත්තරයක් දෙනවා. ඒ වගේම ඒ ඒ ශාසනවල උතුම්ම தത്വයට පැමිණි ශ්‍රාවකයාත් අසුවල් තැන උපන්නා කියලා ඒ විදිහට ප්‍රකාශ කරනවා. නමුත් මේ ශ්‍රමණ ගෞතමයන් තමන්ගේ සාමාන්‍ය ශ්‍රාවකයා තමන්ගේ ශාසනයේ සාමාන්‍ය ශ්‍රාවකයා මිය ගිය තැන ප්‍රකාශ කරාට මොකද විමුක්ත පුද්ගලයා එහෙම නැත්නම් රහත් වුණු පුද්ගලයා කොතන උපන්නාද කියන එක ගැන හරියට කෙලින් ප්‍රකාශනයක් කරන්නේ නැත. ඒ වෙනුවට මෙන්න මේ විදිහේ දෙයක් කියනවාය. ඒ මිය ගිය තැනැත්තා එහෙම නැත්නම් සංඝයා වහන්සේ තණ්හාව කපා හැරිය අය සසරට බැඳී තිබෙන බැමි ඒවා අනිත් පැත්තට හැරෙව්වා මානිය කියන එක හරියාකාර තේරුම් අරගෙන දුක කෙලවර කරාය අන්න ඒ විදිහේ යම්කිසි වාක්‍යයක් කියන මිසක් අසුවැල් තැනට ගියා කියලා කෙනෙකු ප්‍රකාශ කරන්නේ නැත කියලා ඒ විදිහේ තර්කයක් වශයෙන් මේ වච්චිකත පරිබ්‍රාජික බුදු පියාණන් වහන්සේට ප්‍රකාශ කරනවා. ඒ විදිහේ සාකච්ඡාවක් ඇති වුණාය. මේක අහලා මටත් සැක ඇති වුණාය මේ බුදු පියාණන් වහන්සේ කියන ධර්මය කොහොමද තේරුම් ගන්න කියලා. අන්න ඒ අවස්ථාවේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා වච්ච උපාදානයක් කියලා කියන අල්ලා ගැනීමක් ඇති තැන පමණක් මම උපතක් පෙන්වා ළමි. අල්වා ගැනීමක් නොමැති තැන උපතක් දක්වන්නේ නැත. කියලා ඊළඟට උපමාවක් හැටියට දක්වනවා යම්සේ ගින්නක් ගින්නකට අල්ලගන්න දරාදී දෙයක් තිබෙනව නම් තමයි ඒක පැතිරෙන්නේ. එහෙම දෙයක් අල්ලගන්න දෙයක් නැති වුනහම ගින්න හැමෝම නිවිලා යනවා. ඉතින් ওই උපමාව කිව්වහම මේ වච්චගොත්ත පරිබ්‍රාජකයා තව අතුරු ප්‍රශ්නයක් අහනවා. භවත් ගෞතමය ඔය දැන් ගිනි සිලක් ලැබු ගින්නක් පැතිරෙන අවස්ථාවක එහෙම ඔය ගිනිසිලක් උලඟින් තල්ලු වෙලා ඈතට ගියාම ඒකෙදි මොකද්ද අල්ලගන්නේ? ඒකෙදි උපාදානයේ වශයෙන් සිටින්නේ කුමක්ද? කියලා ඇසුවාම බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා ඒ අවස්ථාවේ වච්ච වාතය හුළඟම තමයි ඒ අවස්ථාවේ උපාදානය වන්නේ. හුළඟ අල්ලලයි ඒ ගිනිසිල ඈතට විහිදින්නේ. ඔන්න ඊළඟට මේ වච්ච ගොත්ත පරිබ්‍රාජකයා මේක ධර්මයට යොමු කරලා ප්‍රශ්නයක් අහනවා. දැන් යම්කිසි සත්වයෙක් මේ කය අතහැරිනවා. මේ කය අතහැරලා එක්තරා කයකට පැමිණෙනවා. මේ කය අතහැරලා එක්තරා කයකට පැමිණෙනවා. ඒ අවස්ථාවේදී කෙනෙකුට ඒ තනත්තාගේ උපාදානය මොකක්ද? අන්න ඒ අවස්ථාවේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා ඒ අවස්ථාවේදී කෙනෙකුට උපාදානය වන්නේ තණ්හාවමයි. තණ්හාවම උපාදානයක් වෙනවා. ඒක සමහර විට ගැඹුරු අදහසක් එතන කියවෙන්නේ. තණ්හාවම උපාදානයේ වශයෙන් සිටිනවා කියලා. ඉතින් මෙන්න මේ මේන් අපිට පෙන්වු කරනවා මේ පැවැත්ම එහෙම නැත්නම් භවයේ එක එක එකක් සම්බන්ධ වෙන ආකාරය. නමුත් මෙන්න මේ කාරණිය සමහරුන් වරදවලා අරගෙන මෙතන අන්තරා භවයක් කියලා තියෙනවා කියලා එහෙම මතයකුත් යනවා. නමුත් මෙතන කියවෙන්නේ මේ කය අතහැරියා එක්තරා කයකට පැමිණෙනවා කියලා කියනකොට අපිට තේරෙනවා ඒක දැන් එහෙම නැත්නම් කියන්න තියෙනවා මේ කය අතහැරියා අනෙක් කයකට පැමිණෙන්නේ නැහැ කියලා. ඒ වෙනුවට තියෙන එක්තරා කයකට. ඉතින් එයින් පෙන්눔 කරනවා අර මෙතනින් තවත් ජීවිතයකට එකතු වෙන්නේ තණ්හාව නිසායි. මොකද ඒකට හේතුව තණ්හාව බුදු පියාණන් වහන්සේ හඳුන්වලා තිබෙනවා. හැමතිස්සෙම ඉස්සරහට නැඹුරු වෙලා තියෙන දෙයක්. ඒකට කියනවා භවනෙත්ති කියලා. භවයේ අරගෙන යන එක්කෙනා තමයි මේ තණ්හාව. ඒක නිසාම තමයි තණ්හාව ක්ෂය කිරීමෙන් මේ සසර දුක් කෙලවර කරන්න පුළුවන් කියලා කියන්නේ භවය මේ භවයෙන් මිදෙන්න පුළුවන් කියලා කියන්නේ. මේ තණ්හාව හැමතිස්සෙම ඉස්සරහට නැඹුරු වෙලා තිබෙනවා. ඒ ඉස්සරහට නැඹුරු වීම තුලින් තමයි ඊළඟට උපාදාන වශයෙන් තවත් භවයක් අල්ලගන්නේ. ඉතින් යම් කිසි කෙනෙක් ඒ තණ්හාව සංසිඳවා ගත්තනම් භවනෙත්ති කියලා කියන ඒ තණ්හාව සංසිඳවා ගත්තනම් අන්න ඒ තැනැත්තාට නැවත භවයක් නෑ අර ගින්න. දැන් මුළු මහත් සංසාර පැවැත්ම කියලා කියන්නේ පැතිරෙන ගින්නක් වගේ භවයෙන් භවයට ගමන් කිරීමක් නම් ඒකට හේතු වෙන්නේ උපකාර වෙන්නේ තණ්හාවයි. ගින්නක් කියන එකට කොයිතරම් දර දැම්මත් ඇති වෙන්නේ නෑ. ඊළඟට ඒ තණ්හාම තමයි ඉදිරියට නැඹුරු වෙලා මරණ අවස්ථාවේදී කෙනෙකුට තම තමන්ගේ සංසන්තක වස්තු ඒ හැම එකක් තුලින්ම ඒව අතහැරලා යන්න වෙනව නේද කියලා ඒ බරපතල තණ්හාවක් ඇති වෙනවා. තමන් තාම මේ මුළු අවුරුදු 100ක් ජීවත් වුණත් තමන්ගේ ප්‍රාර්ථනා ඉෂ්ට වුණේ නැහැ, බලාපොරොත්තු ඉෂ්ට වුණේ නැහැ. ඉතින් ඒ ඊතුරු හරිය ඊළඟ භවයට එකතු කර ගන්නවා. ඒ ඊළඟ භවයට ප්‍රාර්ථනාවක් ඉබේම වගේ හිතේ ඇති වෙනවා. ඒ ප්‍රාර්ථනාවට අනුකූලව තමයි කර්මානුරූපව ඉදිරිපත් වෙන යම්කිසි නිමිත්තක් සමහර විට ඒක මව් කුසක් වෙන්නත් පුළුවන්, තිරිසන් සතෙකුගේ කුසක් වෙන්න පුළුවන්, අපායක් പ്രേත ලෝකයේ විදිහේ තත්වයක් වෙන්නත් පුළුවන්. නමුත් මොකක් හෝ ඒවා සත්වයා භවය පතන නිසා, මේ තණ්හාවේ සංසිඳීමක් නැති නිසා අන්න ඒ නඹුරුව උඩ අල්ලා ගැනීමක් කරනවා. ඒ අල්ලා ගැනීම තුලින් තමයි ඊළඟට නැවත භවයක් ලැබෙන්නේ. මෙන්න මේකයි ධර්මතාව. එතකොට යම්කිසි කෙනෙක් ඒ තණ්හාව ඉවත් කරලා තිබෙනවා නම් අර අල්ලා ගැනීමක් නැහැ, ග්‍රහණයක් නැහැ. ඒකම තමයි දැන් නිවන ගැන කියනකොට ඔය වචන තිබෙනවා. අනාරම්මණං කියලා නිවන හඳුන්වනවා. අරමුණක් නැහැ. ඒ රහතන් වහන්සේගේ සිත අවසාන අවස්ථාවේ අරමුණක් ගන්නෙ නෑ. ඒ වගේම ප්‍රතිෂ්ඨාව අපතිට්ඨං කියලා කියන යම් කිසි තැනක පිහිටලා නෑ. 아무තු ප්‍රනිධි 아무තු 아무තු බලාපොරොත්තු ප්‍රාර්ථනා ආදියක් නෑ. ඒ වගේම ඒ අර ශූන්‍යත්වය හිස් බව පිළිබඳ අවබෝධය නිසා පැවැත්මක් ප්‍රාර්ථනා කරන්නේ නැහැ. අන්න ඒ විදිහට தത്വයට හිත ගෙනෙීමෙන්මයි මේ සංසාරයෙන් මිදෙන්න පුළුවන් කියලා බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙනවා. ඒකේ ප්‍රතිපදාව තමයි මේ බුදු පියාණන් වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගය සතිපට්ඨාන සතිපට්ඨාන ආදී යම් ධර්ම වලින්ම පෙන්눔 කරලා තියෙන්නේ. අපේ සිත අර ඇලුම් ගැටුම් දෙකෙන් ඉවත් කළා උපේක්ෂාවට ගෙනීමයි. ඇලුම් ගැටුම් දෙක තුලයි මුළු මහත් සංසාර පැවැත්ම පවතින්නේ. ඒ හැම එකක්ම අර ඉදිරියට නැඹුරුවක් තිබෙනවා. තණ්හාව නිසා, නොසන්සිඳුණු තණ්හාව නිසා. එතකොට ලෝකයා මේ දීර්ඝ කාලයක් සංසාරේ යන්නේ තණ්හාව කෙලවර කර ගැනීමේ බලාපොරොත්තුව උඩයි. නමුත් අර ගින්න කොයිතරම් දර දැම්මත් ඒක සෑහීමකටපත් වෙන්නේ නැතුව වගේ සංසාරයේ කෙලවරක් නැතුව අපි ඈතට ගමන් කරනවා. යම්කිසි අවස්ථාවක මේක තුලින් ඇති වෙන දුක අවබෝධ කරගත්තා නම් එතකොට බුදු පියාණන් වහන්සේ දක්වන්නේ මෙතනම මෙතන මේ තණ්හාව සංසිඳවා ගත යුතු බවයි. අර බුදු පියාණන් වහන්සේ අර මරණ අවස්ථාවේ මරණය සිහිපත් කරන විදිහේ ගාථාවල පෙන්වූ ආකාරයට ලෝකයා තුල තිබෙන ඒ ඇලුම් ගැටුම් ඉවත් කරලා ප්‍රියාප්‍රිය ભેදයන් ඒවා හිතම අමුදාගෙන උපේක්ෂාවට ගෙනීමෙන්මයි සංසාර විමුක්තිය සැලසෙන්නේ. ඒකට තමයි අච්චුතං ඨාණං කියලා කිව්වේ. වෙනම වෙනම තැනක් නෙවෙයි. චුත නොවන තැන. ඉතින් ඒ විදිහට ඒ චුතියට චුතිය කියලා කියන්නේ ගිලිහි යාම. ගිලිහි යන්නේ යම් කිසි තැනක පිහිටා සිටියොත් පමණයි. ඒ පිහිටා සිටින්න උපකාර වෙන්නේ අර තණ්හාවයි, ඇල්මයි. අන්න ඒ විදිහට නුවණින් කල්පනා කරලා බලනකොට මේ පින්නතුන්ට හිතා ගන්න පුළුවන් මේ මේ කථාන්තරය තුලින් අපේ ජීවිතය සකස් කරගන්න පුළුවන් වටිනා උපදේශ රාශියක් මේක තුල තිබෙනවා. දැන් විශේෂයෙන්ම ಗುಣධර්ම වශයෙන් බැලුවාම මේ මෞපිය උපස්ථාන ආදී ඒවා අපි යුතුයකම් වශයෙන් කරන්න ඕන. නමුත් අප අප ගැන හිතලා බලනකොට ජීවිතයේ ඒවා ඇලුම් බැඳුම් හැටියට මව්පිය දූ දරුවන් ආදීන් පිළිබඳව පවා ඒවායි තුල අපි ඇලුම් බැඳුම් වල හිර වෙලා හිටියොත් අන්න අර සංසාරේ තව තවත් ඈතට යනවා. ඒ වෙනුවට කරන්න තියෙන යථාර්ථය අවබෝධ කරගෙන මේ ලෝකේ හැම දෙයක්ම අපි සන්තක වස්තුවත් මේ හැම ඥාති ඥාතිනුත් හැම දෙනෙක්ම අතහැරලා යන්න සිද්ධ වෙනවා කියන අවබෝධය ඇති කරගෙන මේ ධර්ම මාර්ගයේ ගමන් කිරීමයි ඒකට විශේෂයෙන්ම උපකාර වෙනවා අනිත්‍ය සංඥා මේ හැම අනිත්‍ය සංඥාව කියලා කියන්නේ හැම දෙයක්ම ඇතිව නැති වෙන ස්වභාවයක් තිබෙනවා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙනවා අපි මේ මමයේ මාගේ කියලා ගන්න මේ ශරීරය පවා මොහොතක් පාසා වෙනත් වෙනස් වෙනවා ඥාති හිතයි ශීනාදී අනිත් වස්තු පමණක් නෙවෙයි. එතකොට ඒ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියලා අපි ගන්න හැම දෙයක් මොහොතක් පාසා ඇතිවීම නැතිවීම ස්වභාවය තිබෙනවා. මේක සාමාන්‍යයෙන් අපට පේන්නේ නැහැ. ඉතින් අපි තණ්හාව කියලා කියන වචනය තුල තිබෙන දෙවිඩි ස්වરૂපයක්. තණ්හාව මගින් තණ්හාව කියලා කියන්නේ අල්ලා ගැනීම. තණ්හාව තුලින් ඇති වෙන දේ තමයි අල්ලා ගැනීම. මේ අල්ලා ගැනීමට උපකාර වෙන්න අපි යම්කිසි චිත්තජ රූපයක් වශයෙන් චිත්තජ රූපයක් වශයෙන් යම්කිසි දෙයක් හිතෙන් ඇති කර ගන්නවා. ඒකම තමයි අපි මේ නාම රූප හැටියට හඳුන්වන්නේ. ඇත්ත වශයෙන් බුදු පියාණන් වහන්සේ දක්වනවා මෙතන ආත්මයක් කියලා දෙයක් නැහැ. නමුත් අපි මේ අපේ හිතට අරමුණු වන දේ නාම රූප හැටියට හඳුන්වන්නේ. නාම ධර්ම කියලා වේදනා සංඥා චේතනා ස්පර්ශ මනසිකාර කියලා කියන ඒ සිත පිළිබඳ ධර්ම පහක් තිබෙනවා. වේදනාවක් සංඥාවක් චේතනාවක් ස්පර්ශයක් මානසිකාරයක් කියලා කියන මේ සිත පිළිබඳ යම් ධර්ම තිබෙනවා. ඊළඟට ඒ වගේම අපි රූප කියලා කියන්නේ මේ පඨවි ආපෝ තේජෝ ආයෝ කියලා මේ හැම දෙයක්ම සකස් වෙලා තිබෙන මූල ධාතු හැටියට සැලකෙන දේවල්. මේ හැම දෙයක්ම පිළිබඳව සිහිපත් කරගෙන ඒ දිනදා ජීවිතය ගෙවනකොට නාම රූප ධර්ම හැටියට ඊළඟට ක්‍රමක්‍රමයෙන් පේනවා මේවායේ ඇතිවීම නැතිවීම ස්වභාවය. ඒ තුලින් ඇත්ත වශයෙන්ම අර නාම රූප අරමුණ යම්කිසි අවස්ථාවක විනිවිද දැකීමෙන්ම තමයි විමුක්තිය සැලසෙන්නේ. සාමාන්‍ය ලෝකයා නාම රූපේ ඇලෙනවා. ඒකේ එල්බගෙන නාම රූපය නාම රූපය බව තේරුම් නොගෙන ඒක මමත්වෙන් අරගෙන ඒක තුල තණ්හාව ඇති කරගෙන ඒ තණ්හාව නිසාම නැවත නැවත භව නැවත නැවත භව මවනවා. ඒකට අපිට කරන්න තිබෙන්නේ අර විදර්ශනා වශයෙන් මෙන්න මේ මේ ධර්ම ස්වභාවය අවබෝධ කර ගන්නට ඕන. මෙතන තිබෙන්නේ මේ වේදනා සංඥා චේතනා ස්පර්ශ මනසිකාර කියන ධර්ම සමූහයක්. ඊළඟට මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියලා කෙනේ අපි ද්‍රව්‍ය හැටියට සලකන දේවල් වල තියෙන මූල ධාතු ටිකත් ඔපමණයි තිබෙන්නේ. මේකට අර 아무තු දෙයක් නැහැ කියලා ඒ අවබෝධය තුලින් ඊළඟට නිරන්තරයෙන්ම සිත භාවනාවට නැඹුරු කරනවා නම් යම්කිසි සමත භාවනාවක පිහිටලා සිත සමාධිමත් කරගෙන සමාධිමත් සිතටයි මේවා යථා ස්වභාවය වැටහින්නේ. අන්න ඒ විදිහට අපි මේ සාමාන්‍ය ලෝකයා හිතන විදියට නෙවෙයි මේ නිවන කියලා තේරුම් ගන්න ඕනේ. සදාකාලික පැවැත්මක් නෙවෙයි මෙතන අච්චුතං ඨාණං කියලා කියන්නේ. මෙතන චුත නොවන තැන කියලා කියන්නේ ඒක මේ මෙලොවදිම ඇති කරගන්න තත්වයක්. මෙලොවදිම මේ අපේ සිත නොගිලිහි යන තත්වයකට ඇති කරගත්තනම් මරණ අවස්ථාවේදී අපට ශෝකයක් ඇති වෙන්නේ නැහැ. ඊළඟට වැළපීම් ආදියකට හේතුවක් නැහැ. සිත එම් පිටින්ම නිෂ්කලංකයි. ඒකට තමයි සියලු සංස්කාරයන්ගේ සංසිඳීම කියලා කියන්නේ. නැවත භවයක් මවන්නේ අපේ මේ සිතයි. මේ සිතෙන්ම අපි ඇති කරගන්නවා දෙබිඩි ස්වરૂපයක් වගේ තියෙන තණ්හාව. ඒක නිසා මමේ සහ මාගේ කියන මේ දෙකක් ඉබේටම මතුවෙනවා තණ්හාවේ. තණ්හාව කියලා කියනකොට මමෙක් ඉන්නවා මට මා සතු දෙයක් තිබෙනවා. අන්න ඒ විදිහේ දෙබිඩි ස්වરૂපය නිසාම තමයි අර දැන් අපි නිතර මතු කර ගන්න උපමාව තමයි මේවා තේරුම් ගන්නට මුවායි මිරිඟුවයි. එතකොට මුවාගේ ඒ තෘෂ්ණාව කියලා කියන ඒ දිය පිපාසය නිසාම ඈත පෙනෙන අර යම්කිසි දෙයක් මිරිඟුවක් හැටියට ඒ මුවා තේරුම් ගන්නේ නැහැ. ඒක වතුරේ කියලා හිතා ගන්නවා. ඉතින් වතුර එතනයි මම මෙතනයි කියලා මුවා ඒ වතුර බීමට දුවනවා. අන්න ඒ විදිහේ දෙයක් තමයි අර ලෝකයා සාමාන්‍යයෙන් නොසන්සිඳුණු තණ්හාව නිසා අසු වෙන හැම දෙයක් මේ චිත්තජ රූපය ඒක දෙයක් හැටියට සලකලා ඒක ඔස්සේ දුවනවා. නමුත් බුදු පියාණන් වහන්සේ දක්වන්නේ ඒ දිවිල්ල වෙනුවට මෙතෙන්දිම ඒවායි යථා තත්ත්වයේ තේරුම් ගන්න කියලා අපි සමහර විට තමත් උපමාවකින් ඔය දක්වන්න පුළුවන් මේ කෙනෙක් සමහර කෙනෙක් Tamanගේ හේවණැල්ලට බය දුවනවා තවත් කෙනෙක් හේවණැල්ල යට කරන්න හේවණැල්ල අල්ල ගන්න දුවනවා. අන්න ඒ වගේ දෙපැත්තකටයි ලෝකයා දුවන්නේ බොහෝ විට. මේ ජීවිතය ගැන කලකිරිලා දිවිනසා ගන්න. එහෙම නැත්නම් මෙතනින් කෙලවරයි කියලා එහෙමත් හිතනවා ඇතම් කෙනෙක්. තවත් කෙනෙක් හිතනවා මෙතන සදාකාලික ආත්මයක් මේක ඇතුලේ තියෙනවා ඒක ආරක්ෂා කරගෙන ඒකම තමයි බ්‍රහ්මත්වයට ගෙනියන්න ඕන කියලා. ওই දේ නොයෙකුත් දෘෂ්ටිවාද ඇති කරන බුදු පියාණන් වහන්සේ විතරයි පෙන්눔 කරන්නේ. මෙතන ඒ ඒ අතරත් මේ අතරත් දුවන්නේ නැතුව මේ යථාභූත හැටියට ඇත්ත ඇති හැටියට තේරුම් ගන්නයි කියලා ඒ තේරුම් ගැනීමට උපකාර වෙන්නේ අපගේ එදිනදා ජීවිතයේදී මේ හැම දෙයක් පිළිබඳව අන්නර නාම රූප ධර්ම මතු කරගෙන මේ හැම එක දෙයක්ම තුල තිබෙන්නේ මෙච්චරයි. එහෙමත් නැත්නම් කියනවනම් මෙතන රූප වේදනා සංඥා සංඛාර විඥාන කියලා කියන ඒ ධර්ම සමූහය විතරයි මෙතන තිබෙන්නේ. මෙතන මම මම මාගේ කියලා ගන්න ගත යුතු දෙයක් නැහැ. අන්න ඒ විදිහේ අවබෝධයක් ඇතිව මේවා ජීවිතය පිළිබඳව අනිත්‍යතාව මෙනෙහි කරනවා නම් ඇතිවීම නැතිවීම පක්ෂය මෙනෙහි කරනවා නම් ඒ තැනත්තාට පුළුවන් ක්‍රමක්‍රමයෙන් අර ඇලුම් බැඳුම් වලින් මිදෙන්න. ඒ වගේම නිතර මරණ සතිය දිනු කරගන්න උත්සාහවත් වෙන්න ඕන. මරණ සතිය කියලා කියනකොට අපි සමහර විට මේක ඈතට දැම්මට මොකද මේ හැම මොහොතක්ම අපේ මේ ශාරීරිය ගෙවි යනවා. දැන් අතන ජරා සූත්‍රය කියලා කියන්නේ මහලු වයසට මේ මහලු වයසටපත් වීම හැම මොහොතක් දක්වාම අපේ මේ සිරුරේ සිද්ධ වෙනවා. නමුත් අපි ඒක දන්නේ නැහැ. එතනම තමයි අවිද්‍යාව තිබෙන්නේ. මේ හැම මොහොතකම මේ වගේ පුදුම අන්දමේ වේගයකින් මේ ශාරීරිය ගෙවි යනවා. සිත පිළිබඳවත් එහෙමයි. සිතට අසු වෙන මේ හැම දෙයක්ම අර වඳුරෙක් අත්ෙන් අත්තේ පැනලා යනවා වගේ ඒ අරමුණෙන් අරමුට හිත පැනලා යනවා. ඉතින් ඒ විදිහේ දෙයක් තුල මේ කෙනෙක් මමය කියලා එක්තරා වැරදි අදහසක් භ්‍රාන්තියක් ඇති කරගෙන තිබෙනවා. ඒකම තමයි සංසාරයේ දිගින් දිගට දුකට හේතු වෙන්නේ. ඉතින් බුදු පියාණන් වහන්සේ පෙන්눔 කරලා තිබෙන්නේ මෙතන මේ තියෙන ධර්ම ස්වභාවය මෙනෙහි කරන්න ඕන. ඒ මෙනෙහි කරලා මේවායේ අනිත්‍ය, අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා කියන මේ අනිත්‍ය යමක් අනිත්‍ය නම් මේක දුක් ස්වභාවයක්. ඒ දුක් ස්වභාවයක් ඇතිනම් ඒක මමයේ මාගේ කියලා ගන්න බැරි බව බුදු පියාණන් වහන්සේ නිතරම හැමතිස්සෙම මතු කරලා දීලා තිබෙනවා. අන්න ඒ විදිහට අපි කල්පනා කරන්න ඕනේ. එතකොට දිනදා ජීවිතයකට උපකාර වෙන දේවල් තමයි මේක මේ අවබෝධය එකපාරටම බණක් ඇහුව පමණකින් ලැබෙන්නේ නැහැ. මේකට ගත යුතු යම් මාර්ගයක් තිබෙනවා. ඒක බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙනවා. කය වචන හික්මවා ගන්න ඕන ශීලයෙන්. යම්කිසි ශීල සමාදානයක් තුලින් කය වචන හික්මවා ගන්න ඕන. කය වචන හික්මවා ගත්තට පස්සේ සිතේ යම්කිසි එපමණකිනුත් යම්කිසි විවරයක් ඇති වෙනවා. පසුතැවිලි නැතිව සුචරිතයට යොමු වෙලා අන්නේ විවරය තුලින් ඊළඟට සමාධිය යම්කිසි කමඨහනක් පිහිට කරගෙන සිත එකඟ කරගන්නවා. එකඟ වුණු සිතෙන් තමයි මේ ලෝකේ යථා ස්වභාවය අවබෝධ කරගන්න පුළුවන් වන්නේ. ඒක තමයි විදර්ශනාව කියලා කියන්නේ විශේෂ දැකීමක්. ඒ විදර්ශනා වශයෙන් ඊළඟට සිතට ඒ විදිහට දියුණු කරගත්තු හිතට අන්න කයේ යථා ස්වභාවය පේනවා. කය අනුව පවතින වේදනාවල් නේ කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියලා ඔය සතර සතිපට්ඨාන වශයෙන් දක්වන්නේ මේ කය අනුව බලනවා. කය අනුව බලනවා කියලා කියන්නේ මේ කය මගේ කියලා හිතනවා නෙවෙයි. මේ කය කය හැටියටම බලනවා. මගේ හෝ වේවා අනුන්ගේ හෝ වේවා මේ කය කියන එකේ මේ ධර්මතාවයේ ආකාරයෙන්ම දැකීමයි කායානුපස්සනා කියලා කියන්නේ. ඒ වගේම මේ කය අනුව තිබෙන වේදනාවනුත් මේවා එන යන දේවල් හැටියට දුක් වේදනා හෝ සැප වේදනා හෝ මධ්‍යස්ථ වේදනා හෝ මේ මේ මේ විදියයි කියලා ඒවා එන යන ආකාරය බලනවා. ඒ වගේම සිත සිතෙත් හැසිරීම සිත ඒ අවස්ථාවල වෙනස් වෙන ආකාරය ඊළඟට සිතට අරමුණු වන දේවල් ඔය හැම එකක් තුලම අර සමාධි සිතෙන් බලනකොට මේවා ආයේ අනිත්‍යතාවය ඉබේටම පැහැදිලි වෙනවා හැම එකක්ම එකක්වත් රඳන්නේ නැහැ ඇති වෙනවා පවතිනවා නැති වෙනවා කියන ඒ සංඥාව එනවා ඉතින් ඒකට දැකීමට උපකාර වෙනවා සතිය කියලා කියන ඒ සීයේ හොඳට සීය පිටුවාගෙන සමාධිමත් සිතකින් ඒ එදිනදා ජීවිතය ගෙවනකොට මේ තම තමන්ගේ ශරීරත් අනුන්ගේ ශරීරත් පිළිබඳව මේ යථා තත්ත්වය අවබෝධ වෙන ලෝකයේ තමන් පරිහරණය කරන හැම වස්තුන්ගේම අනිත්‍යතාව හැත්ත වශයෙන්ම අපි මේ පරිහරණය කරන එකකින් ගත යුතු නියම ප්‍රයෝජනය ඒ දිනදා හිතන ප්‍රයෝජනය නෙවෙයි ඒවා අර ධර්මයට යොමු කළා ඒවායේ අනිත්‍යතාව දැකීමට නිදර්ශන හැටියට බලන්න ඕන ලෝකයේ දිහා 아무තු දෘෂ්ටියකින් ධර්මානුකූල දෘෂ්ටියකින් බලනකොට ලෝකයේ ජීවිතයේ ජීවිතේ හැම අවස්ථාවකම මේ ධර්මයට නඟලා මේක තුලින් බුදු පියාණන් වහන්සේ දේශනා කර චතුරාර්ය සත්‍ය දකින්න උත්සාහවත් වෙන්න ඕන. එදිනදා ලැබෙන අත්දැකීම් තුලිනුත් බුදු පියාණන් වහන්සේ දැන් ඔය චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ මේ මුළු මහත් පැවැත්ම දුකක් කියන එක. මේ පැවැත්මේ දුකෙන් කොටසක් තමයි මේ මගේ මේ අත්දැකීම තුල තිබෙන්නේ කියලා ඊළාට ඒක හොඳට විමසලා බලනකොට ඒක යටින් තියෙන කිසි තණ්හාවක් තිබෙන බව Tamanට වැටහෙනවා. එතකොට ඒ තණ්හාව යම් අවස්ථාවක නැති කරගත්තා නම් එපමණකින් යම් කිසි සැනසීමක් තිබෙනවා. ඉතින් ඒක ඒ දැකීමට උපකාර වෙන දර්ශනය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ. හරි දැක්ම පහළ කරගන්න සම්මාදිට්ඨිය කියලා කියන ලෝකයේ ඇත්ත ඇති හැටි දැකීමේ ශක්තිය ඒ වැඩි කරගත්තාම ඇතුළත ඇති වෙන පරිවර්තනයමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය හැටියට දැක්වෙන්නේ. ඉතින් මේ මාර්ගයේ ගමන් කිරීමට ඇත්ත වශයෙන්ම ශීලයෙන් ආරම්භ කළා අර සමාධියෙන් සමාධියෙන් සිත එකඟ කරලා ඊළඟට තමයි මේ ලෝකයේ යත බුදු පියාණන් වහන්සේගේ මේ ප්‍රකාශ කළ ආකාරය දකින්න පුළුවන් වන්නේ. ඉතින් ඒක නිසා මේ හැම පින්වත් මේ පින්වතුන් නිතර කල්පනා කරන්න ඕන මේ අර බුදු පියාණන් වහන්සේගේ මව්පියන් ඒ තරම් ඉක්මනින් රහත් උනායි ඒ විදිහට උනායි කියලා අපිත් එහෙම හිතන්න නරකයි. අපි උත්සාහය දරන්න ඕනේ සඳහා විශේෂයෙන්ම ඒකට උපකාර වෙන ධර්ම තමයි දැන් මේ පින්නතුණුත් මේ අවස්ථාවේ ශීල සමාදාන ආදියෙන් ඊළඟට බණ භාවනා ආදියෙන් මේ කරන්නේ. ඉතින් මේ අපේ බලාපොරොත්තුව මේ දීර්ඝ සංසාරයේ යාම නොවේ අපි කල්පනා කරන්න ඕන බොහෝ දෙනා දුක කෙලවර කරන්න හේතුවක් භවයේ භවය පිළිබඳ ප්‍රාර්ථනා තිබෙනවා. මේ පැවැත්මේ රැඳී ඉඳගෙනම දුක කෙලවර ගන්න බොහොම කෙනෙක් උත්සාහ කරනවා. නමුත් ඒක හරියන්නේ නැහැ. බුදු පියාණන් වහන්සේ විතරයි මේකට ඒකාන්ත විසඳුමක් පෙන්වා දුන්නේ. මේ ඇත්ත වශයෙන්ම මේ භවය පවතින්නේ අර තණ්හාව නිසායි. මේ තෘෂ්ණාව කියලා කියන මේ නොසන්සිඳෙන ආසාව සිත් තුළ තිබෙන තාක් අපට බෑ මේ සංසාරයෙන් මිදෙන්න. මොකද ඒක තුළ තිබෙනවා අර හිත නැවත පැවැත්මක් බලාපොරොත්තු වෙන තත්වයක්. එතකොට ඒ බලාපොරොත්තු ඉවත් කිරීමට තමයි බුදු පියාණන් වහන්සේ මේ මේ සීල සමාධි ප්‍රඥා වශයෙන් එහෙම නැත්නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය වශයෙන් මේ මාර්ගය දක්වලා තිබෙන සතර සතිපට්ඨාන ආදී වශයෙන් මේ හැම එකකින්ම අපේ මේ සිත සිත තුළ තිබෙන ඒ ශක්තිය සිත යම්කිසි අවස්ථාවක මේකේ යථා ස්වභාවය අවබෝධ කරගත්ත නම් ඒ අවස්ථාවේ අල්ම ගැටීම දෙකින්ම ඉවත් වෙලා හිත මධ්‍යස්ථ තත්වයටපත් වෙනවා. උපේක්ෂාව කියලා කියන්නේ නිවන කියලා කියන්නේ උපේක්ෂාවේ උච්චම අවස්ථාව, ගැඹුරුම අවස්ථාව. මේ උපේක්ෂාව කියලා කියනකොට අන්න අර එතෙන් තියෙන්නේ ගිලිහි නොයන තත්වයයි. මධ්‍යස්ථ තත්වයට පැමිණියාට පස්සේ යමක් අල්ලගන්නෙත් නෑ, අතහරින්නෙත් නෑ. ඒ අවස්ථාවේ පුදුම අන්දමේ සැනසීමක් තිබෙන සාමාන්‍ය ලෝකයා ඇලුම් ගැටුම් දෙකිනුයි විනෝදයක් සතුටක් ලබන්නේ. නමුත් බුදු පියාණන් වහන්සේ දක්වා වදාලා ඊ타මත්ම සියුම් සැපයක් තිබෙන ওই උපේක්ෂා මධ්‍යස්ත බව කියන එක. ඒ මධ්‍යස්ත බව තුලින් අර සිත පුදුම අන්දමේ සංසිඳීමකටපත් වෙනවා. ඒ සංසිඳීමේ අවසාන කෙලවර තමයි නිවන කියලා කියන්නේ. එතකොට අමුතු ලෝකයක් නෙවෙයි මෙතන මේ නිවීම කියලා කියන්නේ අර අර බුදු පියාණන් වහන්සේ දුන්න උපමාවෙම එක තිබෙනවා. ලැබ් ගින්නක් පැතිරෙනකොට ඒක එකතු වෙන්න එකතු වෙන්න ඒ ගින්න මහා භයානක ගින්නක් බවට පත් වෙනවා ගහෙන් ගහට එකතු වෙලා යනකොට මහා ගින්නක් ඒ වගේම තමයි මේ අපි මේ දීර්ඝ කාලයක් අපි අපි එක එක්කෙනෙක් ගැන හිතනකොට ලැබ් ගින්නක් හැටියට හිතුවට කමක් නැහැ අනන්ත කාලයක් මේ දීර්ඝ සංසාරයේ අපි අර විදියට දැවි දැවි දව දව දැවි දැවි ගිහින් තියෙනවා අපි හිතන අපි මේ පැවැත්ම කියලා කියන්නේ මේ දැවීමට ගන්න උත්සාහයක් පමණයි. අන්තිමට මේන් දැවෙන්නෙත් අපමයි. අන්න ඒක නිසා මේක මේ උපාදානය කියන කණ්හාවේ වගේම දෙබිඩි ස්වභාවයක් තිබෙනවා. ගින්න දර අල්ල ගන්නවා, දර ගින්න අල්ල ගන්නවා. අන්න ඒ වගේ දෙයක් මෙතන. එතකොට අපි අල්ල ගන්න දේ ඒ අල්ලගන්න දේත් අල්ලගන්න අපි දෙකොටසම දැවෙනවා. ඒකයි බුදු පියාණන් වහන්සේ සමහර අවස්ථාවල ප්‍රකාශ කළේ මහණෙනි ඇසත් දැවෙනවා, රූපයක් දැවෙනවා, කනක් දැවෙනවා, සද්දයක් දැනෙනවා, දිවක් දැනෙනවා, රසත් දැවෙනවා. මේ හැම එකක්ම දැවෙන හැටියට බුදු පියාණන් බුද්ධ ඥාණයට පෙනී ගියේ ඒකයි. මේ අර ගින්නක් දැවෙනවා, ගින්නට අහු වෙන දරක් දැවෙනවා. ඔන්න ඔය විදිහේ එතකොට ඒක තමයි බුදු පියාණන් වහන්සේ සමහර අවස්ථාවල මේක වචනයකට වගේ කැටි කරලා පෙන්නන සබ්බං ආදිත්තං හැම දෙයක්ම ගිනි අරගෙන දැවෙනවා කියලා. මුළු ලෝකයම දැවෙනවා කියලා. ඉතින් මුළු ලෝකයම දැවෙනවා වෙනවා කියන මේ දර්ශනය සාමාන්‍ය තරුණ පිරිසට එහෙම මේක අහනකොට පුදුම හිතෙනවා මේ මේ මේ තරම් මේ විනෝද වෙන්න පුළුවන් ලස්සන දේවල් ප්‍රියමනාප දේවල් තියදී බුදු පියාණන් වහන්සේ මොකද මුළු ලෝකය දැවෙනවා කියලා කිව්වේ. නමුත් ඔන්න ඕකයි නියම தত্ত্বය. මේ එක ජීවිතයක් ගත්තත් අපි මේ දවසක් තිස්සේ අපි මේ දැවි දැවි ඒ ගැටලු ඔස්සේ ප්‍රාර්ථනා ඔස්සේ දෙවි දෙවි රෑ නිදි නැතුව දෙවි දෙවි ගත කරනවා ඊළඟ භවය කියලා කියන්නේ සංසාරය කියලා කියන්නේත් ඒකයි මෙතෙන්දී දවලා මේ දර මදි වුණාම තව දර එකතු කර ගන්නවා. ওই විදිහට සම්පූර්ණ එක එක පුද්ගලයා ලැබුගින්නක් හැටියට සැලකුවත් කමක් නැහැ. ඉතින් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ මේ ලැබුගින්න මේ සංසිඳ වීමේ ක්‍රමය. ඒකට උපකාර වන්නේ අර අතන උපමාවේ දැක්වූ ආකාරයට ගින්නක් පැතිරෙන්න උපකාර වෙන්නේ වාතය නම්. ඒ හුලඟ ඒ හුළඟ නැති වෙනකොට ඒ ගින්න ඒ තවත් ඈතට විහිදලා යන්නේ නැහැ. එතකොට අපිට කරන්න තියෙන්නේ මේ අන්නේ අර උපාදානයේ හැටියට මරණ අවස්ථාවේ සිටින තණ්හාව. තණ්හාව තමයි අල්ලගන්නේ. ඒ තණ්හාවයි අල්ලගන්නේ තව දෙයක්. ඒක නිසා තණ්හාව මෙතෙන්දිම සංසිඳෙව්වොත් ඔන්න මීට එහාට යන්නේ නැහැ. මෙතනින්ම ඉවරයි. මෙතනින්ම ඉවරයි කියලා කියන්නේ මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියලා ධාතුවේ හතරින් සකස් වුණු අර මව්පියන්ගේ උපකාරයෙන්ුත් මේ ආහාර පාන ආදීනොත් ගස් කොළන් ආදීන් ලබාගත්ත ඒ හැම දෙයක් තුලින්ුත් අපි මේ ගොඩනගාගත්තු ශරීර කූඩුව මේක පොළවටම බාර දෙනවා. පොළවට අයිති දේ පොළවටම බාර දෙනවා. පස් වලින් හැදුණු දේ පස් වලටම බාර දෙනවා. ඊළඟට ඉදිරියට ගෙනියන්න දෙයක් නැහැ. ඇයි තණ්හාව නැහැනේ? ආසාවක් ප්‍රාර්ථනාවක් බලාපොරොත්තුවක් පිපාසයක් නැහැ. පිපාසයක් නැති මිනිහෙකුට වතුර පොවන්න යන එක වගේ තමයි රහතන් වහන්සේකට තවත් භවයක් පිළිබඳ උනන්දුවක් ඇති කරන්න බලාපොරොත්තු වීම. අන්න එතකොට බුදු පියාණන් වහන්සේ නියම අන්දමින්ම මේ මේ සංසාර ගැටලුවට මේකට පිළිතුර දුන්නා. රාණිකුත් ශාස්ත්‍රවරු නොයෙකුත් දේවල් කිව්වට මොකද මේ විමුක්ත පුද්ගලයා අහවල් තැන උපන්නා කියලා බුදු පියාණන් වහන්සේට එහෙම කියන්න බැරි නිසාමයි ඒ වෙනුවට වෙන විසඳුමක් දුන්නේ. මෙතන නියම විසඳුම රහතන් වහන්සේ කළා තියෙන්නේ තණ්හාව කපා හැරියා. අර සසරට බැඳිලා තිබෙන බැමි කොකු අනිත් පැත්තට හැරෙව්වා. එතකොට තවත් එකට සම්බන්ධයක් නැහැ නේ බැමි කොකු අනිත් පැත්තට හැරෙව්වා. ඊළඟට මානය කියලා කියන අස්මි මානය මමයේ මාගේ කියලා කියන ඒ බොරු මාන්නේ ඒකේ යථා ස්වභාවය අවබෝධ කරගෙන දුක කෙලවර කරගත්තා. ඔච්චරයි විමුක්ත පුද්ගලයා පිළිබඳව කියන්න තියෙන්නේ. අසුවල් තැනක උපන්නා කියන එක නෙවෙයි. අන්න ඒක නිසා බුදු පියාණන් වහන්සේ නිවැරදි පිළිතුර ආයතන දීලා තිබෙන්නේ. අර වච්චගොත්ත පරිබ්‍රාජිකට තේරුන්නේත් නැහැ. දැන් ඉන්න බොහොම පඩිවරුන්ට තේරෙන්නේත් නැහැ. ඒ අය කල්පනා කරන නිවන කියන කියන්නේ යම්කි සදාකාලික පැවැත්මක් කියලා. නමුත් බුදු පියාණන් වහන්සේ වදාළ භවය සම්පූර්ණයෙන්ම අනිත්‍යයි. දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක පවා නිත්‍ය පැවැත්මක් කිසියෙත් හොයාගන්න බෑ. ඒ වෙනුවට කරන්න තිබෙන්නේ මේ ලෝකේ යථා ස්වභාවය අවබෝධ කරගෙන මේ හැම දෙයක්ම අතහරින්න සිද්ධ වෙනවා. මේ හැමකම අනිත්‍යතාව ධර්මයට යටයි කියන අවබෝධය ඇති කරගෙන අපිට කරන්න තිබෙන අන්න අර ගින්න. ගින්න මෙතෙන්දිම නිවා ගැනීමයි. ඒ නිවීම තමයි නිවනේ කියලා කියන්නේ. එතකොට පින්වතුනි මෙන්න මේ නිවීම තමයි හැම බෞද්ධයෙකුගේම පරමාර්ථය විය යුත්තේ. පැවැත්ම නොවේ නැවැත්මයි. අන්න ඒක හොඳට හිතට දමාගෙන ඒක ඇත්ත වශයෙන්ම අපි කල්පනා කරන්න ඉදිරියකට දාන්න නරකයි මේ බුද්ධෝත්පාද කාලයේ දුර්ලභ වූ සද්ධර්මයේ දුර්ලභ මනුෂ්‍යාත්ම භාවය ලබාපු අවස්ථාවක අපි මේ හැම ධර්ම දේශනාවකින් පෙරලා ගන්න ඕනේ. අනිකුත් සාමාන්‍ය කතාන්තරයේ සිද්ධි වලින් ලබන විනෝදය නෙවෙයි. ඒවා තුල ඇති ගැඹුරු ධර්ම ඒවා තමන්ගේ ජීවිතයට උපකාර කරගන්න උත්සාහවත් වෙන්න ඕනේ. එතකොට මේ පින්නතුණුත් තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් යම් විශේෂීලයක පිහිටලා කය වචන හික්මවාගෙන මේ අවස්ථාවේ පැයක් පමණ වේලා අර ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියලා කෙනේ ගුණ ධර්ම දියුණු කර ගන්නට උපකාර වෙන්නා වූ නිවනින් කුළු ගැන්වෙන එක්තරා වටිනා දේශනාවකට සම්දුන්නා කියලා හිතා ගන්න ඕන බුදු පියාණන් වහන්සේ මේගේ චරිතය තුලිනොත් ඒ දේශනා තුලින් හැම එකක් තුලින්ම ලෝකයාට පුදුමාන්දමේ ආදර්ශයක් දීලා තිබෙන්නේ. එතකොට මේ මරණ සතිය විශේෂයෙන්ම තම තමන්ගේ ජීවිතය මේක මරණ අවස්ථාවේ අනිකුත් කෙනෙකුන් මළගිය අවස්ථාවේ හිත නගාගත්තු දෙයක් හැටියට නෙවෙයි හැම මොහොතකම එළඹ සිටි දෙයක් හැටියට තම තමන් තුලම මේ මරණේ ක්‍රියාත්මක ශාරීරිය තුල මරණය පදිංචි වෙලා ඉන්නවා කියන තරමට මගේ ඒ විදිහට කල්පනා කරගෙන මෙහා මේකකම යථා ස්වභාවය හිතට දාගෙන ජීවත් වෙනවා නම් ඒ බඳු පුද්ගලයාට අර ඇලුම් ගැටුම්, ඒ වගේම ශෝක මසුරුකම්, ඒ හැම එකක්ම කිජුබම්, කිජුකම්, ලෝභකම්, ආසාවන් ඒව ක්‍රමක්‍රමයෙන් තුනී වෙලා අන්න බුදු පියාණන් වහන්සේ දක්වා වදාලා අර උපේක්ෂාවෙන් ලැබිය හැකි ඊ타ත්ම සියුම් මන්දමේ ශාන්ත වූ උතුම් වූ ඒ සැනසීම ලබා ගන්න පුළුවන් වෙනවා. ඒක නිසා දැන් මේ පැයක් පමණ වේලා මේ පින්නතුන්නේ රැස් කරගත්තු කුසල සම්භාරය ධර්ම ශ්‍රවණානිසංස වශයෙන් ඒ වගේම ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියලා ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම වලට හේතු වෙන යම් කුසල ධර්මයන් එකතු කරගත්තා නම් ඒ වායේ ශක්තිය උපකාර කරගෙන මේ කල්යාණ මිත්‍රය ආශ්‍රය ලබාගෙන මේ ජීවිතයේදීම හැකියතාක් උත්සාහ කළ බණ භාවනා කරලා අවම වශයෙන් සෝවාන් තත්ත්වය හෝ උපරිම වශයෙන් අරහත් තත්ත්වය හෝ ලබාගෙන මේ අති භයානක සංසාර දුක්ඛින් අත්මිදල උතුම් මහා මහණිය නිසන්සෙන්ට ධර්ම ශ්‍රවණානි සංසත් ඒකාන්ත හේතු ආසනාවා කියන ප්‍රාර්ථනා කරගන්න. ඒ වගේම අවීචී සිට අකනිට දක්වා වූ සියලුම සත්වයින් මේ දුව සංසාර දුකෙහි ගැලී සිටින සත්වයින් ධර්ම ශ්‍රවණානිසංසය වශයෙන් ධර්ම ශ්‍රවණයේ වශයෙන් ලබාගත හැකි පින් ධර්ම දේශනාමය වශයෙන් මේ රැස් කරගත්තු පින් අනුමෝදන් වෙන්න කැමති නම් හැම කෙනෙක්මත් ඒ අනුමෝදන් වී හැකිතාක් නිමනින අජරාමර සංඛ්‍යාතු මමා මහණිවණිය සංසාර දුක්ඛය කෙලවර කරගනිත්වා කියන මේ ප්‍රාර්ථනාවත් ඇති කරගෙන මේ ගාථා කියලා පින් දෙන්නේ තාවතා චම්මි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා සබ්බේ දේවා අනුමෝදිත්වා බුද්ධන්තු අමතං පදං ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිබ්බානපත්තිය දුක්ඛප්පත්තා චනිදුක්ඛා භයප්පත්තා නිබ්භයා සෝකප්පත්තා චනිසෝකා හුන්තු සම්බේ විපානිනෝ දුක්ඛප්පත්තාරිනි දුක්ඛා භයප්පත්තාරිනි භයා සෝකප්පත්තාරිනි සෝකා හුන්තු සම්බේ විපානිනෝ දුක්ඛප්පත්තාරිනි දුක්ඛා භයප්පත්තාරිනි භයා සප්පත්තාරිනි සෝකා හුන්තු සම්බේ විපානිනෝ සබ්බීතියෝ විභජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව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 අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti නීවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු ශ්‍රද්ධාවන්ත පින්වතුනි මෙම ධර්මදේශනාව නොමිලයේ පින්නතුන් අතරටපත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්වතුන් දැන් සවන්දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස්කර ගන්නා මෙන් ශාසනාලයෙන් ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.